සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගන්න ඕනේ. ඒ ජීවිතය සකස් කරගෙන මේ ජීවිතයේ විඳින දුක් නැති කරගන්න සසර දුක් දුරු කරගන්න වගේම නැවත කවදාක්වත් දුකක් විඳින්න නැති තත්වයට අපේ ජීවිතය පත් කරගන්න මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් උපරිමයක් කොට ප්‍රයෝජන ගන්නට ඕනේ. ඒ සඳහා තමයි අපි මේ දින කිහිපයේම අවශ්‍ය කරන ධර්ම කරුණු අපිට හැකි පමණින් ගැඹුරු අවශ්‍ය කරන අත්‍යවශ්‍ය විදර්ශනාවල් පිළිබඳව මේ දින කිහිපයේම සාකච්ඡා කරන්නේ දැන් සති ගානක්. ඒ කියන්නේ සප්තවිසුද්ධියෙන් අපි චිත්තවිසුද්ධියෙන් පටන් අරගෙන සීලවිසුද්ධිය හැමදාම කතා කරපු හින්දා චිත්තවිසුද්ධියෙන් පටන් අරගෙන සති 6ක් සාකච්ඡා කරා කොහොමද ඒ තැන් වලටපත් වෙන්නේ කියලා. ඊට පස්සේ සිහිය නුවණ වීරය කියන අංග තුන පිළිබඳ නැවත නැවත සාකච්ඡා කරා. ඊට පස්සේ අපි සත්ත්වනුපස්සනා ටික දැන් මේ සාකච්ඡා කරමින් යනවා. ඒකේ ඊයේ දවසේ අපි නිරෝධානුපස්සනාව අනිත් ටික කලින් කතා බහ කරා නිරෝධානුපස්සනාව ගැන ඊයේ දවසේ ලෞකික වශයෙන් නැත්තම් කොහොමද නිරෝධානුපස්සනාව කියන්නේ මොකක්ද කියන එක අපි පැහැදිලි කරගත්තා. දැන් නිරෝධයයි Nirodha ඇති කර ගැනීමෙන් කියන්නේ විරාගය ඇති කර ගැනීමෙන් සිද්ධ වෙන්නේ රාගය නැත්නම් ඇලීම දුර වෙන එක. නිරෝධානු විරාගානුපස්සනාව කියන්නේ ඒකයි. නිබ්බිදානුපස්සනාව ඇති කර ගැනීමෙන් සිද්ධ වෙන්නේ නන්දිය දුර වෙන එක. නන්දිය කියන්නේ මේ පංච පාදානස්කන්ධය කෙරෙහි සතුට වෙන එක. හරිද? පංච පාදානස්කන්ධය කෙරෙහි අපි හරියට සතුට වෙනවා. සතුට වෙන හින්දා මේක අතාරින්න බැරි සතුට එහෙනේ ඇලෙන්නේ. නේද? අපි පංච පාදානස්කන්ධය කෙරේ සතුට වෙනවා කොහොම තේරෙන්නේ නැද්ද අපිට තේරෙනවා. දරුවෝ නිසා සතුට වෙනවා නම්, ගෙවල් නිසා සතුට වෙනවා නම්, ඉඩම් නිසා සතුට වෙනවා නම්, ලාභ කීර්ති ප්‍රශංසා නිසා හිත සතුට වෙනවා නම්, ඒවා ඉල්ලනවා නම් සතුට දෙන ඉල්ලන්නේ. ඒවා ඉල්ලනවා නම්, ඒවායි විසඳුම විසඳුම ඒවා කියලා අපිට දැනෙනවා නම්, ඒ පංච පාදානස්කන්ධය අල්ලා ගැනීම තමයි. දැනට එහෙම දැනෙන්නේ නැහැ නේද? දැනට එහෙම දැනෙන්නේ නැහැ අපේ කට්ටියට එහෙම දැනෙන්නේ නැහැ. දරුවෝ තමයි සතුට හදලා දෙන්නේ. ගෙවල් තමයි සතුට හදලා දෙන්නේ කියලා දැනෙන්නේ නැහැ මං හිතන්නේ මේ එනකොට. ද කොහොමද? නේද? ඒ ඇයි එහෙම දැනෙන්නේ? එහෙම දැනෙන හින්දායි අපි එහෙම ජීවත් වෙන්නේ. නමුත් ඒක හරිද? නේද? අපි නුවණින් විමසනකොට තේරෙනවා ඒක හරිද? නෑ ඒක හරියන්නේ නෑ. ඒක හරියනවා නම් අපි සන්තෝෂයෙන් ඉන්න ඕන මේ වෙනකොට. අනාගතේ අපිට කිසිම දුකක් නැහැ කියලා සහතිකයක් තියෙන්න ඕනේ එහෙමනම්. නේද? එහෙම සහතිකයක් තියෙනවද? නෑ අනාගතයේ දුක් ලොකු දරන්න බැරි දුක් වර්ගයක් එන්න තියෙනවා කියලා නම් සහතිකයක් තියෙනවා. අම්මගේ වෙන්වීම, තාත්තගේ වෙන්වීම, දරුවන්ගේ වෙන්වීම, අසනීප හැදීම නේද? ඒවා නම් සහතික වශයෙන්ම තියෙනවා. ඒවා නැති වෙනවා කියලා සහතිකයක් නැත්තේ නේද? එහෙම සහතිකයක් නැත්තම් වැඩක්ද? නේද? මං අහන්නේ අපි අපි දැන් දැන් දැන් දේශපාලන පක්ෂ තියෙන්නේ. අනාගතයේ එන පක්ෂයක් සහාතික වෙන්න ඕන රට සුරක්ෂිත කරනවා කියලා. එහෙම නැත්තම් වැඩක්ද අපි ඒක ගැන කතා කරන්නේ නේද? සහාතික වෙන්න ඕන කියනවා. එතකොට නමුත් රට හුරා කරනවා කියන එක ගැන සාතිකයක් අපිට තියෙනවා හොඳට. හරි. ඒ වගේ මේ පංච පාදානස්කන්ධයත් එහෙමයි. අපිව හූරගෙන කරනවා කියලා නම් අපි දන්නවා. අපිට ලොකු දුක් දීලා තමයි මේක නවත්තන්නේ. ඒව සාතික වශයෙන්ම තියෙනවා. ස්ථීර වශයෙන්ම අනාගතයේ දුක් ලැබෙනවා කියලා තියෙනවා. ස්ථීර වශයෙන් සැපක් ලැබෙනවා කියලා එකක් නැහැ. එහෙනම් එතනම අපිට කලකිරීම ඇති වෙන්න ඕන. මේ වැඩක් නැහැ. මේ කලකිරීමක් ඇති වෙන්න ඕන. අපේ හිත ඒ වුණාට අපේ හිත මේක පිළිගන්න ලෑස්ති නැහැනේ. නේද? ඒ පිළිගන්න ලෑස්ති නැති ඇයි මේක ප්‍රත්‍යක්ෂ කොට දන්නේ නැති නිසා වෙන්නේ. දැන් අපි මේ කතා කරපු බොහෝ දේවල් එක අපි දැන් ප්‍රත්‍යක්ෂව දන්නවා. දුක්ඛානුපස්සනාව අපි සිද්ධ කරා. නේද? ඒවා ගැන කතා කරලා ආය දැන් මේ කාලේ අද අද මේ තියෙන පැයේ මට ඒවා ආය මතක් කර කර ඉන්න වෙලාවක් නැහැ. දැන් ඒවා අහලා තියෙනවා. නමුත් දැන් අපේ තියෙන යම් කිසි නිරෝධානුපස්සනාවක් ඒක ගැනයි අද කතා කරන්න යන්නේ. හරිද? ඒ කියන්නේ නිරෝධානුපස්සනාවට අදාළ වටින දෙයක් තියෙනවා මේක ජීවිතේට උපරිම වශයෙන් එකතු කරගන්නට ඕනේ. දුක් කියන ඒවා නැතිකරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ක්‍රමයක් තියෙනවා. ඕනම දුකක් නැති කරන ක්‍රමයක් තියෙනවා. මොකක්ද ඒ ක්‍රමය? හිතෙන් උත්තරේ එනවද කියලා බලන්න. ක්‍රමයක් පාවිච්චි කරන්න ක්‍රමයක් අත්හැරීම කොහොමද මේ මේක තියෙන කතරිනවා වගේ දරුවා අතරින්ද බෑ නේද එහෙම අතාරිනවා කියලා හිතුවට අත හැරෙන්නෙත් නෑ හරි ක්‍රමයක්. ඒක අතහැරෙන විදිහට භාවිතා කරන්න ඕන, පාවිච්චි කරන්න ඕන ක්‍රමයක්. අතහැරෙන්නේ ඒක ඒ ක්‍රමේ පාවිච්චි කරොත්. ඒ කියන්නේ හරියට මේ වගේ. දොස්තර මහත්තයෙක් දන්නවා තුවාලයක් වුණාම, ලෙඩක් වුණාම ඒ ලෙඩේ හොඳ කරන ක්‍රමයක් දන්නවා. ඒකෙන් අපි දොස්තර මහත්තයාගෙන් ගිහලා ඒ ක්‍රමය අහගන්නවා. හරි. අපි දොස්තර වෙලා හිටියනම් කාගෙන්වත් අහගන්න දෙන්නේ අපිම වැඩේ කරගන්නවා. බෙහෙත් ටික අපිම බොනවා. ඒ වගේ ක්‍රමයක් ඕනේ. හරි? අතහැරෙන ක්‍රමයක් ඕන. අතහරින්න කියන කැත්ත අතහැරෙනොත් හරි ඔක්කොම. අතහැරෙන ක්‍රමයක් ඕනේ. දුක් අතහැරෙන ක්‍රමයක් ඕනේ. අහන්න සිතෙන් ඒක මතක් වෙනවද කියලා. හැමෝම බණ අහන හැමෝම බලන්න. දුක් නැති කරන ක්‍රමයක් මට මතක් වෙනවද? මතක් වෙන්නේ නැත නම් නේද? කවදාද මම කවදාද මම මේ ක්‍රමය පාවිච්චි කරන්නේ? මොකක් දුක් නැති කරන ක්‍රමේ? ආර්ය ශ්‍රායක මාර්ගය. ඒක තල්ලු දාන්න ඕනේ ස්ටක් වෙන්න. එතකොට එහෙනම් කවුරු හරි තල්ලු දදා ඉන්න ඕන තාම. ඒ කියන්නේ අපේ මානසිකාර්ය අවශ්‍ය විදිහට සකස් වෙලා නැහැ කියන එකයි. නේද? කවුරු හරි චුට්ටක් ආර්ය කිව්වනම් ඇති දැන් ඉතින් ටික කියනවා. හැබැයි එහෙනම් ප්‍රශ්නයක් එද්දි හැම වෙලෙම අපිට දුකක් එද්දි හැම වෙලෙම මතක් වෙන්න ඕනේ මේ දුක නැති කරන්න මම පාවිච්චි කරන්න ඕන ආර්ය ශ්‍රායක මාර්ගය කියලා. හරිද? ඒකට තමයි ඒ භාවිතා කරන්න තමයි ඒක තියෙන්නේ. එතකොට එහෙම නොවුනා නම් එහෙම නොවුනා නම් මට මතක් වෙන්න ඕනේ මම මේක පාවිච්චි කරපු නැති හින්දායි මේ දුක් නිරෝධය සිද්ධ වෙන්නේ නැත්තේ. අන්න මම කියන්නේ නිරෝධානුපස්සනාවට අදාළ දෙයක් මම මේ කියන්නේ දුක් නිරුද්ධ වුණේ නැහැ. දැන් දැනට තියෙන පාවිච්චි කරන ක්‍රම වලින් දුක් නිරුද්ධ වෙනවද බලන්න. නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙන්නේ කොහොමද? නැවත ඇති වෙන විදිහට. කෑදරකමක් ඇති වුනහම දුකයිද නැද්ද? දුකයි. කෑදරකමක් ඇති වුනහම දුකයි. එතකොට මගේ හිත මට කියන්නේ తాවකාලික නිරෝධය. తాවකාලික නිරෝධයක් තියෙනවා ඒකේ. ඒක නිරෝධයක් තමයි. ඒකත් නිරෝධයක්. ඒකට කියනවා අපි ඒකට අපිට කියන්න පුළුවන් කය නිරෝධයට ඒක සම්බන්ධයි කියලා. ඒ කියන්නේ ඉපදින උපාද නිරෝධයට නේද? කෑදරකම ඉපදුනා කෑදරකම නැති වෙනවා. නැති වෙන්නේ දිවේ ගෑවුනොත් අර කෑම. අපේ හිත අපිට කියන්නේත් එහෙමයි. ඒකින්ද මොකද කරන්නේ? අපි මේ විදිහටම ඒක කරනවා. දැන් දන්න කාලේ නම් පොඩි කාලේ නම් යම් කෑමක් කන්න ඕන කියලා හිතට දුකක් ආවම ඒ දුක නැති කරගන්න පෝලිම් පැනලා හරි පොර කාලා හරි මතකනේ පොඩි කාලේ නේද? පොර කාලා හරි මොනවා හරි කරලා කාලා දැම්මා. දැන් එකම කෑම දැන් කීතරයක් කෑවද ඉතින්? එක දවසක් පොර කාලා කෑවා, දෙවෙනි දවසේ පොර කාලා කෑවා, ආයෙ පොර කන්න දෙනවා. එහෙනම් Nirodhe වුණාට ඒව නැවත උත්පාදනය වෙනවා. නේද? ප්‍රිය කෙනෙක් දැකීමත් එහෙමයි නේද ප්‍රිය කෙනෙක් දැකීම කියන එක දැන් මට ප්‍රිය කෙනා පේන්න නැතුව ඉන්නකොට මගේ හිත ගිනි ගන්නවා වගේ නිකන් එක තැනක ඉන්න බැරි ගතියක් හට ගන්නවා නේද ඒකනේ මේ තියෙන ප්‍රශ්නේ ඒක සාමාන්‍ය තුවාලයක් රිදෙනවට වැඩිය අමාරුද නැද්ද ඒ වගේ ප්‍රශ්න ආපුවාම ඒදාම ඒ වෙලේම විසඳ ගන්න ඕනේ නෝ අපිට නැත්තම් කියනවා නිින්ද යන්නේ නේද ඇඬෙන්න එනවා පිපිරෙන්න එනවා කියලා පුදුම කර්මයක් ඒක මේ මොකක් හරි මස් කෑල්ලක් දකින්න මස් මස් පැකට් එකක් දකින්න නේද? එතකොට ඒක ඒක නැතුව බොහොම අමාරුවෙන් දැන් ඉන්න උත්සාහ කරනවා. ඉතින් හරි අමාරුයි. අපේ හිත අපිට දෙන විසඳුම මොකද්ද? පුළුවන් තරම් ඉක්මනට යනවා, ඔක දරාගෙන ඉන්න ඕනේ යනවා යනවා ගිහින් දකින්නවා දකින්නවා දකින්නවා කියලා අපේ හිත කියන්නේ. ඒ අපි කියන්නේ ඕක නිරුද්ධ කරගන්න පුළුවන්. ඕක නිරුද්ධ නිරුද්ධ කරගන්න තියෙන එකම ක්‍රමය ගිහිලා දකින්න එක කියලා ඉතින් අපි ගිහිලා දකිනවා. දැක්කා, කතා කරා, hina වුණා, දිග හුස්ම ගත්තා, ඔක්කොම හරි දැන්. දැන් හරි. දැන් සනීපයි. නේද? ආපහු එන්නයි හදන්නේ. මොකද වැඩි? එන්න හැරෙනකොට මොකද? මේ ආය ඇවිල්ලා තිබ්බට වඩා අඩුද වැඩිද? මේ වැඩියෙන් ඇවිල්ලා <laughs> නේද? ඒත් කමක් නැහැ කියලා දරාගෙන ආවා. ඉතින් අර ඒ වැඩියෙන් එනකොට හම්බෙච්ච ටික මතක් කරගන්න. ඒකට ටිකක් අඩු වෙනවා. නේද? මනසින් අරමුණු හම්බුණානේ අපේ ටික වෙලාවට හරි හම්බුණානේ කියලා <laughs> නේද? ඉතින් එහෙම හිත හිත ඇවිල්ලා දැන් ඒ හම්බෙච්ච එකේ තියෙන වේගය අඩු වෙනකොට පහුවෙන්ද උදේ වෙනකොට ආයි ඊටත් වැඩිය අමාරුවේ අමාරුවෙන් දකින්න ඕනකම ඇති වෙන මේ Nirodhe තුලයි අපි ඉන්නේ ඒකද ඇත්තටම වෙන්න ඕනේ ඇයි කෙනෙක්ව දකින්න ඕනේ කියලා දුක් ඇති වෙන්නේ ඇයි ඒ කෙනාගේ අවශ්‍යතාවය නෙවෙයි තියෙන්නේ හිතේ තියෙන ඒ කෙනා කෙරෙහි තියෙන තණ්හාවයි තියෙන්නේ නේද අන්න ඒ තණ්හාව ඇති කර නැති කරගන්න අපි මාර්ගය හොයන්න ඕන කොහෙන්ද ආර්ය ශ්‍රැයක මාර්ගයට අදාළ තැනකින් එහෙනම් වේදනානුපස්සනාව, කායානුපස්සනාව, අසුබය හරිද මේ වගේ ඔක්කොම තියෙන එකට. හරිද? ditthi visuddhiya ඕකේ තියෙනවා ඕන තරම් බෙහෙත්. හරිද? ඒ බෙහෙතක් පාවිච්චි කරන්න මට මතක් වෙන්න ඕනේ. ඒකෙන් තමයි විසඳුම වෙන්න ඕනේ. මට විසඳුම ආවේ කොහොමද? නැවත ගිහින් දකින්න කියලා. මට ආවේ ශනක නිරෝධයක් ගැන. නමුත් එන්න ඕනේ නිස්සරණ නිරෝධය ගැන අදහසෙන්ඩයි ඕනේ. හරිද? නිස්සරණ නිරෝධය ගැනයි නැත්තම් එන්න ඕන අදහස. ඒ කියන්නේ සමුච්ඡේද නිරෝධය ගැන අදහස එන්න ඕන. මොකද්ද? කාපලම දාන්න ඕනේ. ආය නොයෙන්නම තණ්හාව අයින් කරලා දාන්න ඕනේ කියලා. අන්න ඒක තමයි හදාගන්න ඕනේ. ඒක හදාගන්න කෙනාට අඩුම ගානේ දැන් අවුරුදු ගාණක් ඔය මම ඔය කිව්වා වගේ සිද්ධි වලට මුණ පෑවා. කෑම ගැන හෝ පුද්ගලයෝ ගැන හෝ වෙන මොන හරි ගැන. නේද? හැමදාම මූණු එල්ලගෙන අත් දෙකක් තියෙන හින්දා කම්බුල් දෙකේම තියාගෙන හුස්ම උඩට උඩට ඇද හිටියා නේද මට වෙච්ච දේ කියලා එතකොට එහෙම කරලවක්වත් තව එක සැරයක් මං ගිහින් දැකලා ආපුවත් ඔය ඕකමයි වෙන්නේ කියලාවත් මතක් වුණා ධර්ම ගන්න. දහ සැරයක් දැක්ක දැන් ඒක සැනසීමක් ඇති කරගන්න කියලා. හරි? ඊට පස්සේ තව එක සැරයක් එතකොට දැන් දැන් ආයෙ පිච්ච පිච්ච ඉන්නවා. එතකොටවත් මතක් වෙනවද? තව එක සැරයක් ගිහලා මම බලලාවා කියලාවක්වත් කියලා මේ ප්‍රශ්නේ විසඳෙනවද? විසඳෙනව නම් ඉතින් ගිහින් බලාගෙන මෙමු. <laughs> විසඳෙනවා නම් බලාගෙන ඉන්න බැරිය ගිහිල්ලා විසඳෙන්නේ නැහැ බලාගෙන ඉන්න කිව්වොත් මොකද වෙන්නේ ටික වෙලාවක් යද්දී ඒකත් එපා <laughs> ඒකත් එපා වෙනවා එතකොට මේ මේ වගේ මහා පිස්සු ජීවිතයක් මේක නේද බාගෙටද හොඳටමද පිස්සු හොඳටම පිස්සු ජීවිතයක් මේක මේක අපිට තේරෙන්නේ නැති එකයි පිස්සුව කියන්නේ <laughs> හිත ඉල්ලන හැම දෙයකටම ඉඩ දීලා අපි ඉන්නවා මේ සිද්ධ වෙන දේ තේරෙන්නේ සිද්ධ වෙන දේ තේරෙන්නේ නැහැ. හරි? මේක තේරුණා නම් අපි වෙන විසඳුමක් හොයනවා. තේරුණ කෙනාට මේ පටලැවිල්ල නේද? අන්තෝ ජටා බහි ජටා කියලා අහන්නේ ඒකනේ. මේ පටලැවිල්ල තේරෙනවා මේක කොහෙන්වත් විසඳුමක් නැති මහා අවුල් ජාලාවක් බවට පත් වෙලා තියෙන මට උන්නත් ඉවරයි නැත අර කියන්නේ අර මග හිටියොත් නුඹ නැහි ගෙදර ගියොත් අඹු නැහි කියලා මේක කොහොමද? මේකේ කියන්න වෙලා තියෙන්නේ කොහොමද? ඔහොම නෙවෙයි. මග හිටියත් ඔබ නැහි, ගෙදර ගියත් ඔබ නැහි. නේද? තිබ්බත් නැහි, නැතත් නැහි තමයි. ඈ ඒ කියන්නේ තිබ්බත් දුක්, නැතත් දුක්, තිබ්බට වැඩකුත් නැහැ. අන්න එතෙන්දි තමයි මනසෙකට අසරණ භාවය දැනෙන්නේ හොඳටම. මේ ජීවිතයේ ගෙවන අසරණ භාවය හොඳට දැනෙන්නේ අන්න එතකොට. එතකොට තමයි අපි මොකද්ද කරන්න ඕනේ කියලා හොයනකොට තමයි අපිට මතක් වෙන්නේ හම්බෙන්නේ නේද මේ දුර්ලභ අත් අති දුර්ලභ ශාසනයක් අපිට හම්බලා තියෙනවා. මේ ප්‍රශ්නේ විසඳ ගැනීම සඳහා මේකටයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ කියලා. එතකොට ඒකෙන් තමයි ස්ථීර විසඳුම් ටික හම්බෙන්නේ. දැන් මොකද කරන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ මොනවද ඒ? සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මේක පොතේ ලියලා කතා කරන එකක්ද සම්මා දිට්ඨි කියලා කියන සම්මා දිට්ඨි කියන්නේ මොකක්ද මොකක්ද ආරෂ්ඨායක මාර්ගයේ තියෙන්නේ ඒක ඇඟේ තියෙන එකක්ද දැන් බලන්න ඒක හොයාගන්න පුළුවන් බුදුහාමුදුරුව කොහෙද මේක දාලා තියෙන්නේ හරි කායානුපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මානුපස්සන කියන අපිට තියෙන ඔක්කොම අහුවෙනවා ආරෂ්ඨායක මාර්ගය කයේ තියෙන රූපයට සම්බන්ධ එකක්ද? ආරේෂාංග මාර්ගයේ තියෙන මස්තිෂ්කයේද නැත්නම් නහයේද කනේද කකුලේද අතේද නැහැ. ආරේෂාංග මාර්ගය අහු වෙන්නේ සුඛ වේදනා දුක් වේදනා ඒවා කියන ඒවටද? නැහැ. නේද? එහෙනම් ආරේෂාංග මාර්ගයේ තියෙන්න කොහෙද ඔය දෙකටම ඇති නැත්ැනක සංඥා සංකාර ධම්මානුපස්සනාවේ තියෙන එකයි යන්න හරි. ධම්මානුපස්සනාව තියෙනවා නේද? ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හේතු වෙලා සිත් උපදිනවා. හරි? රාගං වාචිත්තං විරාගං වාචිත්තං විතරාගං වාචිත්තං ඔය විදිහට තියෙන ආසිත් උපදිනවා. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක කොහේ උපදින එකක්ද? සිතේ උපදින එකක්. හරි? සම්මාදිට්ඨිය උපදින්න ඕන කොහෙද? අපේ සිතේ. සම්මා වාචා සම්මා කම්මන්ත මෛත්‍රිය උපදින්නේ කොහෙද? නෙක්ඛම් සංකල්පනා උපදින්නේ කොහෙද? සිතේ. එතකොට පාණාතිපාතා වේරමණී උපදින්නේ කොහෙද? සතාගයන්ගේ. ද හිතේ පාණාතිපාතා වේරමණී සත්‍යයා මරණයකින් වළකිනවා කියන චේතනාවටයි පාණාතිපාතා වේරමණී කියන්නේ. ඒ චේතනාව උපදින්නේ සිතේ. අදින්නාදාන වේරමණී. එතකොට මොකද මේ සමහර කට්ටිය මේ මේ පන්සිල් ගන්න ගම මధుරව මරන්නේ. දැන් සමහර වෙලාවට නේද අපි ඔය ඈත ගම් වලට එහෙම බණ කියන්න ගියාම කරවලේ දැන් මදුරුවොත් එහෙම ඉන්න තැන් වල දැන් බණ කියන්න ඉස්සර පන්සිල් දෙන මට එහෙම පටස් පටස් ගාලා මේ පාණාතිපාතා වේරමණී කියනකොටම ඇයි මේක කියනවා කිව්වට හිතේ ප්‍රාණඝාතයෙන් වළකින්න ඕනේ කියන හැඟීම උපදින්නේ නැහැ එතකොට සම්මා ආජීව හිතේ සම්මා වායාම වීරය අපේ හිතේ සම්මා සතිය වෙන කොහෙද? සමාධි. හා එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මොකද්ද? සිතක උපදින දෙයක්, සිතක උපදින සීපීලි වගේක් ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. එහෙනම් මෙහි හදන්න තියෙන්නේ මෙහි. ඒ දුක් නැති කරන්න හදන්න තියෙන්නේ සිතයි හදන්න තියෙන්නේ. දෘෂ්ටි වෙනස් කරගන්න ඕනේ. සංකල්ප ඇති කරගන්න ඕනේ. මෛත්‍රී සංකල්පන හදන්න ඕනේ. නේද? ඈ ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානයෙන් වැළකීම, කාමමිත්‍යාචාරයෙන් වැළකෙන විදිහේ හිත් හදන්න ඕනේ යන පැත්තට යන්න තියෙන්නේ. නේද? එතකොට බොරු කීම් පරුස වචන කියන්නෙම නැහැ නේද? කේලම් ඒව නම් කොහොමත් නැහැ. හිස් වචන කොහොමවත්ම නැහැනේ. නේද? හිස් වචන කොහොමවත්ම නැහැ. ඒ මොකද හිත හිස් වචන කියන්න දෙන්නේ නැහැ මම දන්නවා. ඇයි සම්ප්‍රප්පලාපා වේරමණී තියෙනවා අපේ හිතවල. ඒකින්ද හිස් වචන වලට යන්නේ නැහැ. මොකද අනුමත නොකරනවා වගේ ඉන්නවා පාර කට්ටිය එහෙනම් මගේ හිතේ දැන මම හොඳට බලන්න ඕනේ මගේ සිත මේ කියන දේවල් උපද්දවනවද මගේ හිත ආර්ය ශ්‍රේණික මාර්ගේ උපද්දන සම්ප්‍රප්පලාපාවලට සතුට වෙනවා නම් මගේ හිත හ්ම් අනුන්ගේ සම්ප්‍රප්පලාව කියන්නේ අනුන්ගේ විස්තරනේ නේද මේකේ මහා පහත් එකක් මතකද මම කියනවා පහත්ම එකක් තියෙනවා ඒකේ අනුන්ගේ විස්තර හෙවීමෙන් සතුටු වීමේ නේද පහත් ගතියක් පහත් මානසිකත්වයක් මේ සුන්ගේ තියෙනවා සාමාන්‍යයෙන් හරි ඒක ශිෂ්ට විදිහට කරගන්න ක්‍රමයක් හදාගෙන තියෙනවා අර පවුල් වල විස්තරනේ අනුන්ගේ විස්තර කියන්නේ ඒක අර ඒ විදිහට හොයාගන්න ටිකක් අමාරුයි දැන් තියෙන වැඩත් අඩු හින්දා පවුලක් නිර්මාණය කරලා ඒ අම්මෙක් තාත්තෙක් දුවෙක් පුතෙක් ප්‍රේමවන්තයෙක් ඒ වගේ කට්ටියක් නිර්මාණය කරනවා. නිර්මාණය කරලා කැමරා වලින් නේද? මේ කට්ටියක් වට වෙලා ඒ කට්ටිය රඟපාන්න කියලා ඒව අරගෙන අපේ ගෙදරට එවනවා. අර කැමරා ඉන්න කට්ටිය වටේ ඉන්න කට්ටිය මුකුත් අපිට පේන්නේ නැහැ. අපි මොකද කරන්නේ? අර අනුන්ගේ විස්තරේ විදිහට හොරෙන් බලන් ඉන්නවා වගේ බලන් ඉන්නවා. එතන පවුල වෙන දේ. හරි සතුටුයි ඉතින්. අරෙන් අන්න එනවා මෙහෙන් එනවා අන්න අහවලා ආර්ග කියනවා මෙයා මේක කියනවා මේ දෙන්න මෙතන කතා කරනවා අර දෙන්න අතේ කතා කරනවා ඔක්කොම පේන්න තියෙන හින්දා හරි සතුටුයි එහෙනම් තේරි නාට්‍ය වින්දනය කියන එක මොකක්ද හිතා පහත් මානසිකත්වයක් ඒක ඒකෙන් සතුටක් ලබන පහත් මානසිකත්වය මේ සාමාන්‍ය සමාජෙත් නේ අපි කතා කරන්නේ මේ කතා කරන්නේ මොන පස්සනද නිරෝධානුපස්සන නිරෝධානුපස්සන දක්වා බණ අහනවා නම් ওই ටික අහගන්න වෙනවා ටෙලිනාට්‍ය වින්දනය කියන්නේ ඉතා පහත් මානෙ මානසික මට්ටමක් ඒක. ඇයි මේ හොඳටම දන්නව ඉස්සරහ තියෙන්නේ? පාඨපල් බොරුවක් කියලා දන්නවා නේද? එහෙම දැනගෙන ඒකෙන් වින්දනයක් ලබන්න පුළුවන් නම් Taman දැනගන්න ඕනේ. මේ ඇවිල්ලා පංච පාදානස්කන්ධයටත් රැවටිලා ඉන්න මම ඊටත් වැඩි එහා දෙයකට රැවටෙන මනුස්සෙක් බවට පත් වෙලා කියලා ඒව අතහැරෙන්න ඕනේ එහෙනම් දැන්. ආර්ය ශ්‍රාවක මාර්ගයේ උපද්දවන කට්ටියට තිරනාට්‍ය අතහැරෙන්න ඕනේ. බලන්න ඔය ගිහින් මං ආය ආය කියනවා ගිහිල්ලා ඔය මාසෙකට සැරයක් නැත්තම් අවුරුද්දකට දෙසරයක් විතර දවස් 15ක් ඉඳලා ආවා 10ක් ඉඳලා ආවා කියලා යන්න ඕනේ ගිහින් හරියට ඒක කරන්න. අද මේ ටෙලි නාට්‍ය බල බල නාඩගන්නත් නැත එක එක කර කර ගිහිල්ලා දවස් 15 20 ඒ ඒ ඒ ඒ ස්ථානවල නේ මම කියන්නේ යන මිනිස්සුන්ට කියන්නේ. මං දන්නවා වැඩි දෙනෙක් ගිහිල්ලා මොකද කරන්නේ? හොඳට විවේකීව ඉඳලා යනවා. වැඩක් නැහැ මොකක් නැහැ කාලා බීලා ආවා. හරි භාවනා කරනවා කියලා පුදිනව පුළුවන් තරම් මේ නින්දාව කරන්න ඕන. දැන් මේක කරනවා නම් හරියට හරියට කරන්න ඕන කරන දේ ඒකයි අපි එහෙම කියන්නේ තරහකට නෙමෙයි කියන්නේ. ඒක නිසා ආර්ය අෂ්ටාංග මාර්ගය උපදවා ගන්න වැඩ පිළිවෙල හදා ගන්න ඕනේ. ඒකින්ද කෝ සම්මා සතියට සම්මා සතිය උපදවා ගන්න සූදානමක් කොහේ හරි තිබ්බාද? අධ්‍යයනය කරාද මම අහනවා අධ්‍යයනය කරාද සතිපට්ඨානය සතිපට්ඨාන සූත්‍රය අධ්‍යයනය කරනවාද කායානුපස්සනාව මොකක්ද වේදනානුපස්සනාව මොකක්ද චිත්තානුපස්සනාව මොකක්ද ධම්මානුපස්සනාව මොකක්ද කියලා හොයන්න කුතුහලයක් හිතේ තිබේද නේද ආම්දුරෝ කියන්නකෝ අපි අහගෙන ඉන්නම්කෝ අපි යනවා දැන් ඔය නේද මේ මේ මේ හේතුව මම මේ කියන්නේ සරල දෙයක් අද මේ කියන්නේ නිරෝධානුපස්සනාව නැතිකම ඒ කියන්නේ මේවා මේ තියෙන දුක් සම්පූර්ණයෙන් නැති වෙනවාය නැති වෙන ක්‍රමයක් තියෙනවාය කියලා තමන්ගේ හිත තමන්ට පණිවිඩයක් දෙන්නේ නැහැ නේද හාමුදුරුවෝ බණ කියනවා නම් ගිහිල්ලා ඉස්සරහින්ම ඉඳගෙන ලොකු උනන්දුවකින් පොතකුත් තියාගෙන අහගෙන ඉන්න ඕන එකේ සමහර වෙලාවට අපි ධර්මශාලා වලට බණ කියන්න ගියාම කොහොමද කට්ටිය ඉන්නේ? මැද කවුරුත් නැහැ බීත්ති වටේ ඉන්නවා මොස්තරේ වගේ කකුල් දිග අරගෙන. ඉතින් මම බැනලා ඉස්සරහට ගන්න ඒක. හරි බීත්ති වටේ ඉන්නවා කකුල් දිග අරගෙන මොස්තරයක් වගේ හරියට නිකන්. <laughs> ඒ මොකද ඒ කරලා ඔළුවත් හේතු කරලා ඔබ වහන්සේ කියනකොට අපි අහගෙන ඉන්නම් ඔන්නේ. අන්න එහෙම. ඒකෙන් තේරෙනවා Nirodha ගැන තියෙන උමනාව කොතරම්ද කියලා. ඉතින් ඒක නිසාවෙන් මේක තේරුම් ගන්න මොකද්ද මේ වෙන්නේ කියලා අපි තේරුම් ගමු. හරි? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මේකේ නිවන් දකින්න නම් මේ අංග 8ම ඉහළම ඒ අංග 8 ඉහළම தত্ত্বය දැන් ඉහළම தত্ত্বය කියන මම පැහැදිලි කරන්න. ඒ අංග 8 වර්ධනය වෙන්න ඕනේ. ඒ අංග 8ට අදාළ කරුණු වර්ධනය වෙලා ඒක මාර්ගාංග දක්වාම යන්න ඕනේ. ඒ කියන්නේ සෝවාන් මාර්ගසිත කියලා කියන්නේ ඔන්න Nirodhe වෙන තැන. මොනවද Nirodhe වෙන්නේ? සක්කාය දිට්ඨි නේද? සීලබ්බත පරාමාස විචිකිච්ඡා කියනවා. ආයේ එන්නෙම නැති වෙන Nirodhe වෙනවා. සක්කාය දිට්ඨි Nirodhe වුණා කියන්නේ එතනින් එහාට අපි ඇත්තටම හරිම මේ ප්‍රබල තැනකට වැටෙන්නේ නිවන් දකින්න එක අනිවාර්යයි. නියත සම්බෝධි පරායන தත්තරපත් වුණා කියලා කියනවා. නිවන් දකින්න එක අනිවාර්යයි. එහෙනම් සංසාර ජීවිතයෙන් අත මිදෙනවා කියන එක ස්ථිරයි දැන්. එතෙන්ටයි මේ තල්ලු වෙන්න ඕන කරලා තියෙන සෝවාන් ඵලය කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. හැබැයි කරන්න බැරි දෙයක් නෙවෙයි. ලේසි දෙයක් නෙවෙයි, බැරි දෙයක් නෙවෙයි. එතකොට මේ සඳහා අවශ්‍ය කරන ඒ ඒ ඉලක්කය කියන්නේ මොකක්ද? ඒ මාර්ගසිත උපදිනවා කියන්නේ ඔන්න සම්මා දිට්ඨි කියලා අංගයක් තියෙනවා සම්මා සංකප්ප කියලා අංගයක් තියෙනවා සම්මා වාචා සම්මා කම්මන්ත කියලා එහෙම අංගයක් තියෙනවානේ මේ අංග 8 ඒ අංග 8 සමහර අයගේ තියෙන්නේ සම්මා දිට්ඨිය කියන එක පොඩ්ඩියට යන්තම් තියෙන. සම්මා කම්මන්ත කියන එක සමහර අයගේ දුර්වලයි. ඒ කියන්නේ එයාටින් ප්‍රාණඝාත වේලාවකට සම්මා කම්මන්ත උපදිනවා වේලාවකට නැහැ. සමහර අයගේ ප්‍රබලයි. හරිද? එයා සතෙක් මරන්නෙම නෑ මරන්න නැතිනම් මරන්නම හිතෙනවා ඒ වුණාට මරන්නෙම නෑ. ඒ කියන්නේ ප්‍රබලයි යම් ප්‍රමාණයක්. සමහර අයට මරන්න හිතෙන්නෙත් නෑ. හරිද? එහෙම සිතුවිලිත් නෑ. ඒක දැන් තේරෙනවා සම්මා කම්මන්ත කියන එක තියෙන එක එක එක එක එක එක හිතවල උපදින්නේ එක එක මට්ටමට නේද ඒකේ සම්මා කම්මන්ත කියන එක කොහොමත් උසස් එකක් ඒ උසස් එකේ මට්ටම් තියෙනවා තේරෙනවද ඒ කියන්නේ කුසල් ඒවා කුසලයේ සාමාන්‍ය කුසලය මධ්‍ය කුසලය උපරිම කුසලය කියලා මට්ටම් තියෙනවා හැම එකෙම එහෙමද නැද්ද මෛත්‍රිය කියන එක සමහර අයගෙන් ටිකයි සමහර අයගේ හොඳයි සමහර අයගේ ඉහළ මට්ටමට තියෙනවා සතිය ඒත් එහෙමයි. නේද? සතියත් එහෙමයි. එහෙනම් මේ හැම එකක්ම එක එක්කෙනාගේ උපදින්නේ එක එක මට්ටමට. ඒකට තමන්ගේ මට්ටම කොහොමද දන්නේ? අර මම මේක නිකන් මතක හිත හිතින් උදාහරණයක් කියන්නේ. අර සමහර කැසට් යන්ත්‍රවල තියෙනව නේද? ඉක්වලයිසරයක් කියලා එකක්. ඒ කියන්නේ අර අර ශබ්ද යනකොට මේ බාර් වගේක් එහාට මෙහාට යන මෙහෙම නේද? ඒක දැල්තන එකක් පාත් වෙනවා එකක් ඉස්සෙනවා එකක් පාත් වෙනවා එකක් ඉස්සෙනවා නේද? අන්න ඒ වගේ කියලා හිතා ගන්නකො පොඩ්ඩක් මතක හිටින්න. හරිද? මගේ සම්මා දිට්ඨිය මේ ගාන, සම්මා සංකල්ප මේ ගාන, සම්මා වාචා මේ ගාන ඔහොම ඔහොම අඩු වැඩි එක එක්කෙනාගේ තියෙන්නේ අඩු වැඩියෙන් ඒවත් අඩු වැඩි වෙනවා සැරෙන් සැරේ. නේද? සමහර කාලාවල තියෙන තරහ වැඩි. එතකොට අරක බහලා තියෙන සම්මා සම්මා කම්මන්තේ සමහර කාලාවල අතහැරීමේ හැඟීම වැඩි. එතකොට ටිකක් උඩින් තියෙනවා නේද? එතකොට අන්න එහෙම එක එක්කෙනා එක එක ගන්න. මේ 8 හරිද? මේ 8ම ඉහළම තැනට ආවොත් හරි. මේ අටම ඉහළම තැනට එනවා. ඒ ඉහළම තැනට ආපුවාම ඒ කියන්නේ සම්මා දිට්ඨියේ ඉහළම තැන, සම්මා සංකප්පේ ඉහළම තැන, සම්මා වාචා, සම්මා කම්මන්තවල ඉහළම තැන. අන්නේ ඉහළම තැනට අටම එකවර ඉස්සෙන්න ඕනේ. ඉස්සිලත් මදි ඒ අටම ඒ අනිත් හතම සමාධියෙන් ඒ සම්මා සමාධියෙන් අනිත් හතම එකතු වෙන්න ඕනේ. මේ එකතු කරන වැඩ පිළිවෙල ඒ වෙලාවේ කරන්නේ කවුද? අර සමාධිය. උඩටම ආව සමාධිය. හරිද? අන්න ඒ වෙලාවට උපදින සමාධියට කියනවා මාර්ග සමාධිය කියලා. මේ අංග 8ම එකවර එකවර ඒ අංග 8 එතකොට මේ ඉහළම තැන් වලට කියනවා මාර්ග අංග කියලා. හරිද? හ්ම් දැන් මම මේ පැහැදිලි කරන්නේ නිවන් දකින්නවා කියන එක වෙන්නේ කොහොමද කියලා මේ පැහැදිලි කරන්නේ පේන විදිහට. හරිද? තේරෙන විදිහට. ඒ කියන්නේ මේ අංග 8ම වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා මාර්ගාංග දක්වටපත් වෙනවා කියන්නේ අර අර බාර් chart එකේ උඩම තැනට ආවා කියන්නේ. හරිද? එතකොට මේ 8ම උඩ තැනට ආවම එහම එකට කරා. මේෙන් සම්මාදිට්ඨිය මාර්ගාංගය, මේෙන් සම්මාදිට්ඨිය සම්මා සංකප්පේ මාර්ගාංගය. ඒ 8ම එකතු වෙන්න ඕනේ. ඒ 8ම එකවර හිතක උපදින්න ඕනේ. එන්නේ මේ උපදින සමාධියට කියනවා මාර්ග සමාධිය කියලා. අන්නේ අවස්ථාවේ ලෝකෝත්තර මාර්ගය උපදිනවා. හරිද? එන්නේ ලෝකෝත්තර මාර්ගයෙන් සක්කාය දිට්ඨිය ආදී කැපිලා යනවා. මොකද එතන සම්මා සතිය තියෙනවා, සම්මා සමාධිය තියෙනවා, ඒ ඔක්කොම අවබෝධයට අවශ්‍ය කරන ඔක්කොම ටික තියෙනවා. හරිද? අන්න ඒ Nirodhe සිද්ධ වුණාට පස්සේ ආය සක්කාය දිට්ඨිය උපදින්නේ නැහැ. අන්න සක්කාය දිට්ඨි Nirodhe. අන්න ඒ අනුපස්සනාව අපිට තියෙන්න ඕනේ. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය වර්ධවා ගැනීම. එහෙනම් මේ පංච උපාදානස්කන්ධය ගැන මේ වැඩේ වෙලා තියෙන්නේ. හරිද? අනුපස්සනාව කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳව කෙරෙන අනුපස්සනාව. එහෙනම් පංච උපාදානස්කන්ධයේ නිරෝධය. අවිද්‍යා නිරෝධයක් මෙතන සිද්ධ වෙනවා නේද? තණ්හා නිරෝධයක් සිද්ධ වෙනවා. ඒත් එක්ක අපිට සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. එහෙනම් අපිට තේරෙන්න ඕනේ මෙන්න මේ වගේ දෙයක් තමයි මම කරගන්න ඕන මගේ හිතේ. සරලව කියනවනම්. එහෙනම් මම මොකද නිවන් දකින්න ඕන නම් මම මොකද කරන්න ඕන? සම්මා යහපත් දෘෂ්ටියක් ඇති වෙන විදිහට වැඩ කරන්න ඕනේ. යහපත් සංකල්පනා, නෙක්ඛම්ම සංකල්පනා වර්ධනය කරන්න ඕනේ. දැන් නෙක්ඛම්ම සංකල්පනා වර්ධනය කරන්න කොහොමද අපේ? නේද? ඒවා තමයි දැන් අර දුක්ඛානුපස්සන, අනිත්‍යානුපස්සන, අනාත්තානුපස්සන කිය කරේ දැන් මේ පහුගිය දවස්වල. නේද? ඈ මේ පංච උපාදානස්කන්ධයේ තියෙන දුක්ගොඩ මෙහෙ කරන්න ඕනේ. නෙක්ඛම්ම සිතුවිලි එන්න ඕනේ. උපරිම වශයෙන් එන්න ඕනේ. හරිද? ඒ ඒ හැම එන විදිහට හදා ගන්න ඕන. අන්න මාර්ගාංගය දක්වා යනකොට කොතර එන්න ඕනද නෙක්ඛම්ම සිතුවිලි කියන එක දේශනාවේ තියෙනවා. අරන් බලන්න ආර්ය ශ්‍රැංග මාර්ගය හොයන්න මහා චත්තාරික සූත්‍රය වගේ අරන් බලන්න. සම්මා සංකප්පය මම දෙපරිද්දක් දෙපරිද්දක් කොට කියමි. එකක් ලෞකිකයි, ඒ කියන්නේ පුණ්‍යභාගීය උපදීපාක සහිත ආශ්‍රව සහිත සම්මා සංකප්පය අනිත් එක මාර්ගංග වූ උපදී විපාක රහිත සම්මා සංකප්පය. එතකොට ඒ ඒ සම්මා සංකප්පය ගැන මොකද්ද කියලා තියෙන්නේ? තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපනා කියලා. හා එහෙනම් මෛත්‍රිය නම් ඒ මෛත්‍රිය හිතෙහි නැගෙන්න ඕන වෙන සීදයක් නැතුව හිතේ මෛත්‍රිය විතරක් නැගෙන විදිහට පරිපූර්ණ මෛත්‍රියක් අපි වර්ධනය වෙලා තියෙන එක මාර්ගංග දක්වා වෙන්නේ. නෙක්ඛම්ම සංකල්පය කොච්චරද කියනවා නම් අර සබ්බ ලෝකයේ අනිබිත සංඥා වගේ සංඥා ලෝකයේ හැලෙන්නේ නැතුව ලෝකයෙන්ම බැහැර වෙනවා කියන සංකල්පය තුළ විතරක් හිත නැවතිලා තියෙන මට්ටමට වර්ධනය වෙලා තියෙන්න ඕනේ. හරිද? මේවා කරන්න බැරි ඒවා නෙවෙයි. ආය ආය මං කියන මේවා කරන්න බැරි ඒවා නෙවෙයි. මේවට ඕන කරන්නේ අවශ්‍ය මෙනෙහි කිරීම ටික විතරයි. හරිද? අවශ්‍ය මෙනෙහි කිරීම ටික තියෙනවා නම් ගෙදර ජීවිතය ගත කරන ගමන් උනන්දුවෙන් කටයුතු කරොත් තමන්ගේ ලෞකික ජීවිතය තුළ නම් මේවා කරන්න පුළුවන්කම තියෙනවා. හරි. අනිවාර්යයෙන්ම පුළුවන් හින්දායි කියන්නේ කරන්න පුළුවන් හින්දායි ඒක දේශනාවේ තියෙන දෙයක්. මේකට කියන්නේ කුසල් වඩනවා කියලා. මහණෙනි කුසලයේ වඩන්න කුසලයේ වඩන්න. ඇයි මං කුසලයේ වඩන්න කියන්නේ? මේක කරන්න පුළුවන් හින්දා බැරි නම් මම කියන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. හරි. එහෙනම් එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕනේ මේක හරියටම කරන්න බැරි වෙන්නේ නැහැ. එතකොට සම්මා කම්මන්ත කියන එකේ මාර්ගාංගය මොකද්ද කියලා සඳහන් කරලා තියෙනවා. හරිද? දැන් අපි හදන්නේ වලකින්ද නේද? හැබැයි ඒක මාර්ගාංග දක්වා එනකොට දැන් කියන්නේ වේරමණී කියලානේ. මේක මාර්ගංග දක්වා වර්ධනය වෙන වර්ධනය වෙන එනකොට සම්මා කම්මන්ත සහ සම්මා වාචා සම්මා ආජීව කියන තුනම. හරි වැරදි දී පැවැත්ම සහ වැරදි වචන වැරදි ක්‍රියා කියන තුනම මාර්ගංග දක්වා වර්ධනය වෙගෙන එනකොට ඒකේ වේරමණී නෙවෙයි ආරති විරති පටිවිරති වේරමණී. රතිය කියන්නේ ඇලීම, අර්ථය කියන්නේ නොඇලීම, විරතිය කියන්නේ ඇලීමෙන් වෙන්වීම, පටිවිරතිය කියන්නේ සම්පූර්ණ වෙන්නේ. එතකොට ප්‍රාණඝාතයෙන් අදත්තා දාණයෙන් සම්පූර්ණයෙන් වෙන්වීමේ සිතක් පහළ වෙනවා එතන. සම්පූර්ණ ඇලීමක්වත් නැහැ. සම්පූර්ණ වෙන්වීමක්. සම්පූර්ණයෙන් ඒ කියන්නේ මොකද්ද මාර්ගාංග දක්වා බාටපත් වෙනකොට ඒක එහෙම වෙනවා. ඒ ඒක තමයි මෙතෙන්ට එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ ලොක්කො ටිකක් එකතු වෙන්නේ සොක්කො ටිකක් නෑ. නේද? ඉහළම තලයේ තියෙන කට්ටියක් මණ්ඩලයක් තමයි එකතු වෙන්නේ අන්තිමට මාර්ග මාර්ගසිත කියලා. හැම පැත්තෙම වර්ධනය වෙච්ච අංග 8ක් හිතේ උපදින්න ඕනේ. එතකොට අර බලන්න එතන සඳහන් කරනවානේ. ධිට්ඨිය ගැන. සම්මා සංකප්ප සම්මා සංකප්ප වශයෙන් දනේද එපමණකින් ඒ තනත්තා සම්මාදිට්ඨික වේ. හරි ඒ කියන්නේ තමන්ගේ හිත දන්නවා මේ එහෙනම් ඒ ඒ தත්වයන් වලට එනකොට මුලදී දන්නවා මේ මේ මිත්‍යා සංකප්පේ මගේ උපදිනවා කියලා දන්නවා. මේ වැරදි අදහස් මට එනවා කියලා දන්නවා. එතකොට ඒ සම්මා සංකප්පය දැන් වැරදියට මට ආවා කියලා දැනিলা මේක අයින් කරන්න ඕනේ කියලා 100ක් උපදිනවා නම් අර බලන්න එකවර උපදින හැටි මම කියන්නේ. දැන් වැරදි සංකල්පනාවක් මට ඇති වෙනවා. ඒ වැරදි සංකල්පනාව වැරදි සංකල්පනාව විදිහට දන්නවා කියන කියන්නේ සම්මාදිට්ඨිය කියන එක ඇවිල්ලා. ඒ සම්මාදිට්ඨිය තියෙන හින්දා මේක වැරදි දේ වැරදි දේ කියලා දන්නේ. එහෙනම් එයා ඒ ඒ ප්‍රමාණයට සම්මාදිට්ඨිය අර තියෙනවා. එයාට ඒ සම්මාදිට්ඨියත් එක්කම සිතක් උපදිනවා. මම මේක ප්‍රහාණය කරන්න ඕනේ කියලා සිහියක් එනවා. මම මේක අයින් කරන්න ඕනේ කියලා සිහියක් එනවා. දැන් අපිට කෙනෙක්ව දකින්න ඕනේ ඉන්න බෑ කියලා දකින්න ඕනේ කියලා අදහසක් ආවම අන්න එතනදී නෙක්කම් සංකල්පනාවක් විදිහට එන්න ඕනේ මොකද්ද? මේක අයින් කරන්න මේ මිත්‍යා දෘෂ්ටියක් උපදින්නේ මෙහෙම එකක් තියෙන්න බෑ. අන්න එහෙම එකක් ආවනම් හරිද? කෙනෙක්ව දකින්න ඕනේ කියලා හිතලා දුකක් වෙනකොට අපි දුවන්නේ දකින්නනේ. මං කිව්වේ අර නේද? එහෙම එකක් නෙවෙයි අදහසක් එනවා නෑ නෑ මම මේ මේ තියෙන මිත්‍යා දෘෂ්ටියක්. හරිද? මට මේ මේ තියෙන මිත්‍යා සංකල්පයක්. නේ මේ තියෙන්නේ මේ තියෙන්නේ කාම සංකල්පයක්. එහෙනම් මේක එහෙනම් මිත්‍යා සංකල්පය මිත්‍යා සංකල්පය විදිහට මට තේරුණා නම් අන්න මට සම්මාදිට්ඨිය තියෙනවා. ඒ ඒ පිළිබඳ සම්මාදිට්ඨිය තියෙනවා. මට ඒ වෙලාවෙම ඒක එනකොටම හිතෙනවා හ්ම් මේක සම්මා මේ මේක මේක සම්මා සං මිත්‍යා සංකප්පය සම්මා සංකප්පය බවට පත් කරගන්න ඕනේ කියලා සිහියක් ඉපදුනා නම් එතන ඒකට කියන අරකට එක්කම ආපු සම්මා සතිය කියලා. ඊළඟට මම මට දැන් මිත්‍යා සංකල්පාවක් ඇවිල්ලා තියෙන දැන් හරිද? ඒකත් එක්ක මට දත් මිටි කාගත්ත වීරයක් උපදිනවා මම මේක අයින් කරන්න ඕන කියලා. අන්න එතකොට සිහියත් එක්ක මොකද වෙලා තියෙන්නේ? වීරය වෙලා. ඒකට කියනවා සම්මා වායාමය කියලා. හරිද? එහෙනම් සම්මා සතියත් එතනේදීලා සම්මා වායාමයත් එදලා සම්මා දිට්ඨියත් එදලා. හරිද? ඒවා එකතු වෙවි එකතු වෙවි මොකද වෙන්නේ? නැවත නැවත නැවත නැවත මේ මානසිකාරේ ධාවනය වෙනවා. හරිද? නැවත නැවත නැවත මේ මනසකාරය යෙදෙනවා. එහෙම යෙදි යෙදි යන කෙනාට තමයි මේ ඔක්කොම අටපැත්තකින් වර්ධනය වෙන්නේ. හරි දැන් තේරෙනවද එකවර හිතේ උපදිනවා කියන්නේ මොකද්ද කියලා? එතකොට අන්න එහෙම අටම වර්ධනය වෙච්ච දවසක ඒක වෙන්නේ ප්‍රහාණ හැඟීමේ. හරිද? මිත්‍යා දෘෂ්ටි ප්‍රහාණය ඒ කියන්නේ අර හැම එකටම සාධාරණයි ඒක. මොකද මිත්‍යා මිත්‍යා කම්මන්ත ප්‍රහාණය, මිත්‍යා වාචා ප්‍රහාණය කියලා ප්‍රහාණ චිත්තයෙන් මොකද වෙන්නේ? අර අවබෝධාත්මකව අර අටම එකවර ඉපදුන දවසක ඔන්න ඔය කියන මාර්ග මාර්ග අවස්ථාවටපත් වෙලා ඵල අවස්ථාවටපත් වෙනවා. දැන් මම අද ඕක කිව්වේ ඕක අපිට ඔය කලින් කතා කරලා තියෙනවා. මට හොඳට මතකයි. නිවන් මඟ බණ ආරම්භ කරේ ඔන්නේ මහා චත්තාරි සූත්‍රයේ තියෙන කාරණාවලින් ඊට පස්සෙත් මැද කාලෙත් මම ආයසරයක් මහා චත්තාරි සූත්‍රය දේශනා කරා නිවන් මාගේ. හරිද? එතකොට දැන් මේවා අපි නොදන්න කරුණ නෙවෙයි. දැන් මොකද වෙලා තියෙන්නේ? අද හිතුණා නම් බණ කලින් අහපු අයට හිතුණා නම් අනේ අදනේ හාමුදුරුවෝ මේක කිව්වේ කියලා කලින් අහපු අයට කිව්වා නම් දැන් ඕකම තමයි ලබන අවුරුද්දේ ආය කිව්වා. කියන්නේ අදනේ කිව්වේ කියලා. අපේ පොඩි හාමුදුරුවෝ බණක් කියනවා මං අහගෙන. හරිද? කියනවා අර බලු වලිගේ තියෙන ඇදේ උණපුරුකේ දැම්මට ඇරෙන්නේ නැහැ කියලා කියනවානේ. නේද? හරිද? මම අහගෙන කියනවා පුදුම කතාවක් මට හරි ආසයි තුන මේ කතාවට. මේ කියනවා ඒකට දාපු ගමන් බලු වලිගේ හැබැයි කෙලින් තියෙනවා. ඒකට කිව්වේ කොහොමද දන්නවද? මේ බණ අහනකොට හරි නිකන් බලු වලිගේ උණපුරුකේ දාලා වගේ කියලා. ඔක්කොමලා ඉන්නේ මම අදම නිවන් දකින්නවා කියලා. අන්න එහෙම එහෙම තමයි ඉන්නේ. හැබැයි අහකට ගත්ත ගම, ඒ කියන්නේ බණ අහලා එළියට ගිය ගම ආය අරක අද. ඒ වගේ තමයි මේ වෙලා තියෙන්නේ. ඇයි අදාළ මෙනෙහි කිරීම කරන්නේ නැති හින්දා. නේද? අදාළ මෙනෙහි කිරීම කරන්නේ නැති හින්දා බණ අහන වෙලාවට ආය පුදුම උනන්දුවක් තියෙන්නේ. මේක කරනවාමයි මේක කරනවාමයි කියලා ඉන්නකො අපි අද ඉඳන් භාවනා කරනවා. එහෙම එකක් තියෙනවා. එළියට ගියවම ආය අදයි. නේද? ඉතින් ඒකින්ද අපි දැනගත යුතුයි මේ මෙන්න මේ Nirodha ගැන අපිට සිහිය උපදවා ගන්න ඕනේ. ඒක කොහොමද ඒක සිහිය උපදවන්නේ? ඒ Nirodhaයේ තියෙන සුවදායක తত্ত্বය නේද මේ සක්කාය දිට්ඨියෙන් අයින් වෙලා නැත්තම් නිවන් දැක්කහම තියෙන ඉතා සුවදායක తত্ত্বය ගැන නැවත නැවත නැවත නැවත නැවත නැවත එහෙනම් සබ්බූපති පටිනිස්සග්ගෝ කියලා කියනකොට දැනෙන්න ඕන කොහොමද? මේ සියලු උපද්‍රවයන්ගෙන් අයින් වෙලා අනේ තියෙන උපද්‍රව මොනවද මම් පහරන හොරු පන්නගෙන එනවා වගේ හරියට මේ ජීවිතේ හරි කුසලසිත පැහැර ගන්න කී දෙනෙක් නම් වටෙන් එනවද කීයක් දේවල් එනවද කුසලසිත පැහැර ගන්න දැන් ඊයේ පෙරේද කී දෙනෙක් කිව්වද අපි කරපු මෛත්‍රිය ඔක්කොම ඉවරයි කියලා ආම්ඳුරනේ දුක දරා ගන්නත් බෑ කියනවා තරහ දරා ගන්නත් බෑ කියනවා කී දෙනෙක් කිව්වද හරිද එහෙනම් ඒ තමයි මම් පහරන හොරු එක එක වෙස්යෙන් ඇවිල්ලා හිත අකුසලෙන් පුරවාලනවා. හිත අකුසලයෙන් පුරවාලනවා. එතකොට එන්න ඒ හිත අකුසලයෙන් පිරීලා අන්තිමට මොකද වෙන්නේ? හිත අකුසලයෙන් පුරවනවා ඒ විතරක් නෙවෙයි ඒකත් එක්ක නිකන් නෙවෙයි. හොඳට රිදවනවා. නේද? එතකොට මේ ජීවිතයේ අනතුරු බහුලද නැද්ද? හරියට මේ ජීවිතය දැනෙන්න ඕන කොහොමද? මහා ඝන කැලේක ඉන්නවා. එක පැත්තකින් කොටිවිය අනිත් පැත්තකින් අලී අනිත් පැත්තෙන් සර්පය අනිත් පැත්තෙන් අගාධ අනිත් පැත්තෙන් විස කටු හරිද අලී මේ වගේ මහා ගෝර බීර සසර ඒක ගෝර බීර වනයක් මහා මහා භයානක වනයක් හැබැයි ඒකේ පළතුරු තියෙනවා ඉතින් මං පළතුරු ගෙඩියක් කඩාගත්තත් කොහොමද අර පැත්තෙන් මොකෙක් හරි පණිවිඩයක් නැහැ මේ පැත්තෙන් පණිවිඩයක් නැහැ කියලා පරිස්සමෙන් තමයි ඉන්නේ ඉතින් බඩගින්නටයි කන්නේ ඒ වගේ තමයි මේ මේ ලෝකේ පරිභෝජනය කරන්න උනන්නේ ඒ වගේ ක්‍රමයකට පංච උපාදානස්කන්ධය ආදීනව දැක්ක කෙනාට ලෝකේ නේද කාලා බීලා නාලා ඇඳලා ඉන්නේ අර වගේ ක්‍රමයකට. කොයි වෙලාවෙ අනුතර වෙයිද දන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම් පහරන හොරු පන්නනවා පස්සේ. එයා දුවලා දුවලා දුවලා දුවලා යනකොට ගඟක් හම්බ වෙනවා. හරි. ඒතර ගඟ එහා පැත්තේ ඉන්නවා හොරුත් නැති කැලෙත් නැති සුවසේ ඉන්න කෙනෙක් නිදහසේ ඉන්නවා දකිනවා. දැන් මේ පස්සෙන් පන්නනවා. දැන් මොකද මෙයා කරන්නේ? ගඟට පැනලා නේද? පීනන්න ඕන වීරියෙන් පීනන්න ඕන සැඩපහරට අහු වෙන්නේ නැති වෙන. අන්නේ වීරිය තමයි සතර සම්‍යක් ප්‍රධාන වීරිය. ඒ දිශාව තමයි සිහිය. හරිද? එතකොට මේ පැත්තේ තියෙන මේ දේවල් ටික තමයි මේ කාම සම්පත්තීන් ටික. ඒ වගේ දැනෙන්න ඕන ගෙවන ජීවිතේ හැම වෙලෙම දැනෙන්න ඕන අන්න අර වගේ සුවදායක තන තියෙනවා. හරිද? මේ මේ අනතුරු තිබ්බට සුවදායක තන තියෙනවා. එතෙන්ට ළඟා වීම තමයි මගේ ජීවිතේ එකම අරමුණ වෙන්න ඕනේ. එකම අරමුණ එතෙන්ට ළඟා වීම වෙන්න ඕනේ. ඒක නිකම් බෑ දැන් අර කිව්වා වගේ හාමුදුරන්ට පොඩි හාමුදුරන්ට අර වගේ කියන්න උනේ අපි මේක මේ ක්‍රමයට කරන්න නැති හින්දා. එතකොට ඒ ඒකට හේතුව දැන් දැන් මේ සිතුවිල්ල ඇති වුණා නම් දැන් අපි මේ කතා කරන්න පටන් ගත්ත ටික හින්දා ඒ වගේ සිතුවිල්ලක් ඇති වුණා නම් ඒ ඇතිවෙච්ච සිතුවිල්ල මොකද කරන්න ඕන? රැක ගන්න ඕනේ. නේද? ඒ රැක රැකගත්තොත් ක්‍රියාත්මක වෙනවා. නේද? රැකගත්තේ නැත්නම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රැකගන්න මොකද කරන්න ඕනේ? නැවත නැවත නැවත නැවත මේ කිව්වෙව්වා මෙනෙහි කරන්න ඕනේ. හරිද? වෙන්නම පැත්තකට මෙව්වම මෙව්වම මෙව්වම මෙනෙහි කරන්න ඕනේ. හැම වෙලේම හිතන්න මම මැරිලා යන්න ඉන්නේ මට මොකක්ද තියෙන වටිනාකම? හරි මගේ දරුවෝ ටික මොකද කරන්නේ? මාව මලාට පස්සේ මගේ හිතවත් අය මොකද කරන්නේ? හරි එම්බාම් කරලා ගෙදර ගියද මම මාර වැඩේනේ උනේ මලානේ කියලා හරිද ගෙනල්ලා එම්බාම් කරලා එහෙම ගෙනත් තියලා ඔය කිව්වට එක්කෙනෙකුට දෙන්නෙකුට මේ මෙහෙම අදහසක් එනවා. හරි ඔක එනවා ඉතින් ඒ ඥාතියෙක් හරි මේක කියනවා. මේ තේරුම්න්නේ නැහැනේ අර කරාඹු දෙක ගලවමු නේද? මාලේ ගලවමු නේද? ඉව්වට තමයි හියන්නේ නැතු මේ කොණ්ඩ කැල්ලක්වත් කපා ගන්න කාටවත් අවශ්‍යතාවයක් නැහැ මතක් වෙන්න කියලා. හරිද? ඊට පස්සේ පළවෙනි දවස් දෙකේ තුනේ මුණු වෙල්ලන් ඉඳී. ඊට පස්සේ දැන් ඉතින් මෙහෙම ඉඳලා බෑනේ රැට යන්න එපා. යනවා නේද? ගිහලා ආය ටික දවසකින් අවුරුද්ද දානේ මතක් වෙනවා දෙක සාමාන්‍යයෙන් මතක් වෙනවත් අඩුයි කවුරු හරි මතක් කරන්නත් ඕනේ. තුන හතර වෙනකොට ගොඩක් අඩු වෙනවා. හරි. හුඟක් අය දානේ දෙන්න ඉතින් හොඳ නෑනේ. නේද? රටේ පිටේ කට්ටිය කියනවනේ දානයක්වත් දුන්නේ නෑ එහෙම වටිනාකමක් නැති ජීවිතයක් මට මේ තියෙන්නේ. එතකොට මේකට මම සාධාරණ ඉෂ්ට කරගන්න ඕනේ. හරි එදාට ඇවිල්ලා මහලු කොට ගොඩක් කට්ටිය කතා කරලා යනවා එච්චරයි. හඳුරන ඔක්කොම එකතු වෙනවා. එකතු වෙලා හොඳ කයියක් ගහලා එතනත් සමහර ලාවට අනේ මම මේ මැරිලා මට වෙන්න තියෙන ඔක්කොම වෙලා. ආ මේ hinawi කතා කරගෙන පුටුවල කාලෙකින් හම්බුනේ. ඉතින් කොහොමද? මං හිතන්නේ එහෙම ඇති කියලා නෑ. නැත්නම් ඒක තමයි වෙන්නේ. නේද? හවුද නැද්ද? අපි වුණත් එහෙම තමයි ඕනනම් ගිය ගමන් සංවේගයක් ඒ හිතට නේද? ටිකක් වෙලා ගිහිල්ලා තියෙන වටේ පිටින් නැත්නම් කතාව දැම්ම නෝ කරන් දෙක ඊට පස්සේ ඕන hinawi කතා කරගෙන ඉන්නවා. ඒකද මගේ ජීවිතේට ඔය කියන තරම් කවුරුවක්වත් වටිනාකමක් දෙන්නේ නැහැ. ඒකද මම මගේ ජීවිතේට වටිනාකම දෙන්න නම් මම මේ ධර්මය තුල ධර්මය තුල ස්ථාපිත වෙන්න ඕනේ. ධර්මය තුල තමන්ගේ ජීවිතය નિවරදිව සකස් කරගන්න ඕනේ. ඒ සඳහායි ওই නිරෝධානුපස්සනාව හැම වෙලේම දැනෙන්න ඕන. දැනෙන විදිහට හදාගන්න හිත නිරෝධයක් ඇත. මොනවද? තණ්හා නිරෝධයක් ඇත. තණ්හාවේ නිරෝධයක් ඇත. තණ්හාවේ නිරෝධයක් ඇත කියලා අන්න ඒ තණ්හා නිරෝධය තමන්ගේ තුලින් හැම නිමේෂයකම අදහසක් එන විදිහට ඒක හදාගන්න නම් ඒ ගැන නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒතං සන්තං ඒතං පනීතං යද්දං සබ්බ සංඛාර සමතෝ සබ්බූපතිපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ තණ්හා අවශ්‍ය වෙලා රාගය අයින් වෙලා විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති හරි ඒ කියන්නේ මේ එය සාන්තයි එය උතුම් නේද? ඒතම් සන්තං ඒතම් පණිතං යද්දන් සබ්බ සංකාර මේ කියන මේ කරදක දැන් එහෙම නෑ මේ ඇහැයි කනයි නාහේ දිවයි ශරීරය ආරම් පාර යන්න ගිහිල්ලා වෙන අකරතැබ්බ දන්නව නේද? මොනවද වෙන අකරතැබ්බ? වැටෙනවද? ධනිස්තුවාල වෙනවද? නෑ ඒව හොඳයි තව. නේද මේ පැත්ත බලනකොට රාගය උපදිනවා මේ පැත්ත බලනකොට දේශය උපදිනවා අර පැත්ත බලනකොට ඊර්ෂ්‍යාව උපදිනවා අර පැත්ත බලනකොට කෑදරකම උපදිනවා ගිජුකම් උපදිනවා නේද මල්ලම කරුමේ මේ යන්න බෑ පාර යන්න බෑ නේ පාරේ ගිහිල්ලා තියනවද නේද ආයි පාරේ ගිහිල්ලා තියෙන එපා වෙනවා නේද ඔළුවත් එක්ක රිදෙන අන්තිමට වෙන්නේ ඉතින් එහෙම සංස්කාර සකස් වෙනවා ඒ සකස් වෙන සංස්කාරෙන්ද සැනසෙල්ලක් නැහැ පාරේ යන එක පැත්තක තියන්නකෝ නේද පාරේ යනකොට සංස්කාර සකස් වෙනද පාරේ යන්න නැතුව ඉන්න පුළුවන් ඒක තැනවල ඉඳගෙන ඉන්නකොට මොකද වෙන්නේ අතීත දැක්කේවා අහපේවා වින්දේවා වෙලා තනියම සංස්කාර සකස් සමහර කට්ටිය දත් මිටි කනවා තනියම සමහර කට්ටිය නේද? එක එක එක එක හැසිරීම වලට ලං වෙලා ඉඳ වෙලා තියෙන්නේ ඒ තියෙන තත්ත්වයන් භයානක තත්ත්වයන් හින්දා. ඉතින් ඒක නිසාවෙන් අපි ලොකු පීඩනයකටපත් වෙලා ඉන්නේ නේද? ලොකු අසහනයකටපත් වෙලා ඉන්නේ, ඇති වෙලා ඉන්නේ දෙපැත්ත අල්ලලා පොලේ ගහනවා වගේ අපේ ජීවිතේ. ඇතුවත් බැරි, නැතුවත් බැරි දේවල් ඒකින් දා ඒක දැනිලා මේ ඔක්කොගෙම නිදහස් වීමක් තියෙනවාය කියන එක දැනෙන විදිහට භවනාවක් සිද්ධ කරන්න ඕනේ. ඒක තමයි යොන්න පැවරුමක්. නිරෝධානුපස්සීව දවසකට යම් ප්‍රමාණයක් ඉන්න ඕනේ. ඒකට උත්සාහයක් ගන්න ඕනේ. පංච උපාදානස්කන්ධය තුලමයි පංච උපාදානස්කන්ධයේ නිරෝධය තියෙන්නේ. Taman තුලින්මයි මේක උපදවා ගන්න ඕනේ. මේක කරන්න බැරි දෙයක් නෙවෙයි. ඒක දැනුණාට පස්සේ මොකද කරන්නේ? සාමාන්‍ය ජීවිතේ වෙනදාට වැඩිය සාරගර්භ අදහසකින් සිල් රකින්න. එයාගේ සීලය දැන් ලේසියට කරන්න බෑ. මොකද එයා දන්නවා මට මේ කර්මෙන් නිදහස් වෙන්න තියෙන එකම ක්‍රමය මේ අනුන් හින්දා සිල් රැකලා සිල් කඩලා හරියන්නේ නෑ. ඔයාලා ඕන දෙයක් කරගන්න මට කමක් නැහැ. මම මගේ සීලය නම් කඩන්නේ වෙන මොකටවත් නෙවෙයි. මගේ යහපත සඳහා නිවන් දකින්න ඕනද මේ දුක හැමදාම විඳින්න බෑ. එහෙනම් සීලය නම් කඩන්නේ නෑ. හරිද? ඒ වගේ හොඳ සිල්වන්ත වෙනවා. ගුණවන්ත වෙනවා. හරිද? එතකොට ගුණවන්ත වෙනකොට බයිනවා මිනිස්සු. තියලා බයිනවා. නිවටයි කියලා බයිනවා. ඔයාගේ නිවටක මා තියාගන්න මම දන්නවා මම නිවට නෑ කියන්න නේද? අනුන්ගේ නපුරු වචන හැමුවේ මං ඉන්නව සද්ද නැතුව. අනුන්ගේ නපුරු ක්‍රියා හැමුවේ මං ඉන්නව සද්ද නැතුව. හරිද? එතකොට ඒ වගේ අපිට පුළුවන්කම තියෙනවා ඊටාම ඉහළ මානසික තත්යකට එන්න. නේද? ඊටාම ඉහළ මානසික තත්යකට එන්න පුළුවන්. ඕනෑම හතුරෙකුට මෛත්‍රී කරන්න පුළුවන් මට්ටමකට එන්න පුළුවන්. හරිද? මම එදත් ඇහුවා වැඩසටහනකදී ওই බෝම්බ පුරවා ගත්ත මිනිස්සුන්ට මෛත්‍රී කරන්න පුළුවන්ද කියලා. බෞද්ධයාට ඒක කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙන් බැයි නම් ගැටලුවක්. හරිද? ඒ කියන්නේ මරාගෙන මැරිච්ච මිනිස්සු කෙරෙහි මෛත්‍රියක් උපදවන්න පුළුවන්ද කියලා තමන්ගේ හිතෙන් අහන්න. හරිද? එහෙන් බැයි නම් ඒකට අවශ්‍ය කරන උපදෙස් ලබාගෙන ඒක කරන්න ඕනේ. හරි දඬුවම් දෙන්නේ නැති එකනේ මං කියන්නේ දඬුවම් දෙන්න එපා කියන එක නෙමෙයි දඬුවම් දිය යුතුයි වැරද්දට. ඒ මොකද ඒකත් මෛත්‍රියෙන්. ඒ මනුස්සයා බේරන්නත් ඕනේ. ඒ විදිහටම වැඩ කරන්න බලාපොරොත්තු වෙන අනිත් අයව බේරන්නත් උන. අන්න ඒ අදහසින් තමයි දඬුවම දෙන්නේ. නැතුව හිතු කරපු එකට දෙන්නම් කම් කපන්නම් බෙල්ල කපන්නම් කියලා ඒ වෛරීව නෙවෙයි දඬුවම දෙන්න ඕනේ. හරිද? ඒකද මේකේ අපූර්ව රටාවක් තියෙනවා. ජීවිතේ කොතනකවත් වෙනස් පැත්තකට යන්නේ නැහැ. නේද? හැම දෙයක්ම කරන්න පුළුවන් ධර්මානුකූල චින්තනයක ඉඳලා ඉතින් ඒකින්ද අපි අපේ ජීවිතය සාර්ථක කරගන්න සසර සුවපත් කරගන්න මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන කටයුතු කරන්න අදිස්ථානයක් ඇති කරගන්න ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වීරිය අදිස්ථානේ වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති うん。